අපි උත්සාහ කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බව හොඳින් උපදවාගෙන ඒ ශ්‍රාවක බව තහවුරු කරගන්නට ශ්‍රාවක බව සම්පූර්ණ කරගන්න අප උත්සාහ කරන්න ඕන. ශ්‍රාවක බව අඳුනගන්නේ කොහොමද අපි? ශ්‍රාවක භාවය අඳුනගන්නේ කොහොමද? භාගතුන් වහන්සේ වදාළ මග ගමන් කරනවා නම් එයා ශ්‍රාවකෙක්. භාගතුන් වහන්සේ වදාළ මඟ ගමන් කරන්නේ නැත්නම් එයා භාගතුන් වහන්සේට අහුම්කම් දෙන කෙනෙක් නොවේ. ශ්‍රාවකෙක් නෙවෙයි. භාගතුන් වහන්සේ වදාළ මාර්ගය බිය රහිතයි. සුව පහසුව තියෙනවා, සැපේ තියෙනවා. ප්‍රීතිඥා හැකි මඟක් භාගතුන් වහන්සේ කොහොමද කියා දෙන්නේ? ඉතිකෝ භික්ඛවේ විවටෝ මයා කේමෝ මග්ගෝ සෝවත්තිකෝ පීති ගමනීයෝ මහණෙනි මම විසින් බීතිය රහිත භය රහිත සැප ඇති කරන සැපය උපදවන ඇති කරන ප්‍රීතියෙන් යා හැකි මඟ විවෘත කළා. ඒතර භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයා කියන්නේ භාගතුන් වහන්සේ වදාළ මඟ යන කෙනා. ඒ මගේ ඒ මාර්ගයේ ස්වභාවය කොහොමද? බිය රහිතයි. සැප සහිතයි. ප්‍රීතියෙන් යා හැකි මාර්ගයක්. එනම් ඒ මාර්ගයේ යන කෙනාට භාගතුන් වහන්සේ වදාළ මාර්ගයේ යන කෙනාට දැනෙන දේ කුමක්ද? බිය රහිත බව. සැපවත් බව. ප්‍රීතිමත් බව තියෙන්න ඕනේ. එහෙනම් අපි අපේ ජීවිත දෙස බලනකොට අපට බිය රහිත බව සැපවත් බව ප්‍රීතියෙන් වාසය කරන ස්වභාවය අපේ තුළ තියෙන්න ඕන. එවනම් අපේ ශ්‍රාවකත්වයේ තියෙනවා. නේද? අපි ශ්‍රාවකත්වයට ආස කරන්න ඕනෙත් ඒකයි. ඒ ශ්‍රාවකත්වයේ බිය රහිතයි. බිය රහිත මාර්ගය කියන්නේ බිය උපදවන්නේ නැහැ. සැපවත් බවින් යුක්තයි. ප්‍රීතියෙන් යන ගමනක්. ඒ නිසා අප ඒ බේ රහිත වූ සැපසේ යන්න පුළුවන් ප්‍රීතිමත් වූ නිවන් මඟ උපදව ගන්න ඕන. ඒ මාර්ගයේ තමයි අකුසල විතරක දුරු කරමින් කුසල විතරක උපදවමින් ඒ කුසල විතරක බලවත් සිතේ පවත්වමින් යන මඟ. ඒ මාර්ගය ඒකාන්තයෙන්ම බේරහිතයි සැපසහිතයි ප්‍රීතිමත් මගක්. ඒ නිසා ඒ හොඳට ඒ කරුණ තේරුම් අරගෙන ඒ ඊටාම සප පහසු මාර්ගේ පුරුදු කරගන්න කවුරුත් උත්සාහ කරන්න.